සදා සුදා රැවුනා රසය මිහිර දැනුම කැටිව විදී ඉතිරි නියුගී සරණ බක්මී විල්වා බක්මී ලාංකීය සිංහල සිනමාවේ ආදරණීය මතකයන් සමග රැඳෙන සිංහල සිනමාවට ආදරය කර ඔබට බොහොම සෙනෙහසෙන් රසවින්දනය කරන්න ලබා දෙන ගීතාවලියක මිහිරයි අදත් මේ විදිහට ඔබට සමීපවන්නේ බක්මිවිල්ල වැඩසටහන ලංකාවේ විතරක් නෙවෙයි අන්තර්ජාලය ඔස්සේ අපේ රටේ ආදරණීය පිරිස රසවින්දනය කරනවා. එනිසා සතියෙන් සති අපිට ලැබෙන ප්‍රතිචාර ඉහළයි. නම් වශයෙන් සඳහන් නොකලත් මේ හැමදෙනාම බොහොම සතුටින් මතක් කරන්න ඕනි. අපිට ලියන, කතා කරන මේ හැමදෙනාගේම අදහස තුල තියෙන සතුටක් කියන්නේ මේ මුල්ම ගීතවල මිහිරියාව වෙදින්න ලැබීම ගැන ඒ වගේම තවත් ඔවුන් ආදරණීයව රසවින්ද ගීත පිළිබඳව මතක් කිරීම කරනවා මේ අත්දැකීම් පිළිබඳව වුන් කතා කරනවා. ඒ විතරක් නෙවෙයි මේවා පිළිබඳ තොරතුරුත් අපිට ලබා දෙනවා. ඉතින් මේ සියල්ලම අපිට ශක්තියක් වගේ නිහතමානීව සිහිපත් කරවමින් අදත් මගේ ආදරණීය මිතුරන්ට මිතුරියන්ට බොහොම සතුටින් ආරාධනා කරනවා. රැඳෙමු මේ සිංහල සිනමාවේ නියුරු ගීතාවලිය සමග. විපුණාලයේ අනගාමී ගෙන මාහට සරදම් කරතිය මේ su nada වැඩසටහන අපි ආරම්භ කළේ 1958 පෙබරවාරි මාසයේ 24 වෙනිදා තිරගත වුණු වනලී චිත්‍රපටයේ ගීතයකින්. අනිත් මත මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ සීමාසහිත සිලෝන් තියටර් සහ සමාගම අධ්‍යක්ෂකවරයා B.A.W. ජයමාන සංගීතවත් කළේ ආර්.එ. චන්ද්‍රසේන. මේ ගීතය ගායනා කරමින්ම රංගපෑවා චිත්‍රපටයේ ප්‍රධාන චරිතය මේවල් බ්ලයිට් සමග ෂර්ලි බර්ඩ් සහ ඩඩ්ලි වානගුරු ඒ.ජේ දසවිසාගේ පද රචනයක් වුණා මේ චිත්‍රපටය 1956 දී කරගත වුණු ධම්මික චිත්‍රපටයක් වුණු මින්නල් කොඩි නම් වුණු චිත්‍රපටයේ කතාව පාදක කරගෙනයි නිෂ්පාදනය වුණේ. මෙතරණි අපේ ඊළඟට යන ගීතයත් ඊටාම රසවත් වුණු ගීතයක් කලාශූරී ලතා වල්පල සමගින් සුපෙම් හඬ ධර්මදාස වල්පල ගායනා කරන ගීතයක්. අපි තෝරාගන්නේ කොළඹ හා දේව චිත්‍රපටයෙන් මේ චිත්‍රපටය 1965 වසරේ පෙබරවාරි මාසයේ 25 වෙනිදා ඉතිරගත වුණේ. ඇම්බ්‍රෝස් චිත්‍රපට වෙනුවෙන් චිත්‍රපටයේ නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළේ රෝලන්ඩ් අමරසිංහ. ආරේ චන්ද්‍රසේන මේ චිත්‍රපටයට සංගීතවත් කළා. කරුණාරත්න බේසේකර මේ ගීතයේ ගීත රචකයා. චිත්‍රපටයේ ලයනල් ගර්ණී කළ ශිරාණි ගුණතිලක, දයානන්ද ජයවර්ධන, ශාන්ති අබේසේකර, පద్මා සිරිවර්ධන වැනි රංග ශිල්පීන් නිදා මේ චිත්‍රපටයේ චරිතරංග පෑවා. මේ ගීතය ගායනා කරමින් නිරූපණය කළේ ලයනල් ධර්ණේක සමග ශිරාණි ගුණතිලක. මේ කොළඹ හදේ චිත්‍රපටයට කතාව පාදක වෙනවා හොලිවුඩ් ගොපළු චිත්‍රපටයක් වූ මැග්නිෆිෂන් 7 නම් වුණු චිත්‍රපටයේ කතාව. ඉතින් එදා මේ 60 දශකයේදී අපේ රටේ ශ්‍රී ලංකාවේ ඉතාමත්ම ජනප්‍රිය වුණු බටහිර කතා වර්ගයක් තමයි මේ ගොපළු කතා. මේ ගොපළු කතාවක් අසුරින් නිෂ්පාදනය වුණු පළමුවෙනි චිත්‍රපටය වුණා එදා කොළඹ ආදී. පිපෙන නාමලේ දුටුව සීනෙන්ද හැබහින්ද නොදැනෙමි පී දුටුවදී නාම සෝභා පිපෙන නාමලේ දුටුව සීනෙන්ද හැබහින්ද නොදැනෙමි පී ගමනදී මේ සංසාරේ සිටිය දුමාරේ ගමනදී මේ සංසාරේ අවතාරය හඬවන කාලය අනුවතිමා ඇතු කවදා දූ මිහිර උදාරය සියලු උදාරිය එයවයි දසංගිලි ඔබ නේදෝ ගමනදී මේ සංසාරේ පිටිය දුමාරේ සුහද දීගාවත නාමලි සිතේ හිඳ දෙහින් දෙනුදනි මීතේ ගමන දීමේ සංසාරේ සිතිය දුමා ඒ තමයි රම්බුල්ම ගීතවල රසය මම හිතන්නේ ගොඩක් දෙනෙක් පළවෙනි වතාවට වෙන්න ඕන මේ ගීතය ඇහුවේ අපේ නිල්ලිමුත් කරලා තිබුණා මේ ගීතය ප්‍රචාරය කරන්න කියලා අපි ඊළඟට යන ගීතයත් එහෙම ගීතයක් බලන්න මේ ගීතේ කොයිතරම් රසවත් වින්දනය කරන්න පුළුවන්ද කියලා ශාන්ති ගීත දේව තමයි මිතුරුනි මේ ගීතය ගායනා කරන්නේ 1965 වසරේ මැයි මාසේ 13 වෙනිදා තිරගත වුණු ලාදලු චිත්‍රපටයට ඇතුළත් වුණු ගීතයක්. ඔව් අත්‍තර සාමාන්‍යයෙන් මේ සිංහල සිනමාවේ චිත්‍රපටවල පසුබිම් ගීත ගායනයට එක් නෝනු චරිතයක් තමයි මේ සංගීත ශිල්පියෙක් තමයි ශාන්ති ගීතදේව. ලාදල චිත්‍රපටයේ තමයි ශාන්ති ගීත දේව මුල්වරට ගීතයක් ගායනා කළේ චිත්‍රපටය හින්දි චිත්‍රපටයක් වුණු බී.ආර්. චෝප්‍රාගේ ධූල් කා පූල් චිත්‍රපටයේ කතාව පාදක කරගෙනයි නිෂ්පාදනය කළේ ජස්මින් චිත්‍රපට වෙනුවෙන් ටී.එන්.ඒ. හසන් අධ්‍යක්ෂකවරයා එස්. රාමනාഥන් සංගීතවත් කලා පණ්ඩිත් අමරදේවයන් මේ ගීතය රචනා කළා ශ්‍රී චන්ද්‍රරත්නම් මානවසිංහ ස්ටැන්ලි පෙරේරා රොක්මණ දේවි සමග විජිත මල්ලිකා චිත්‍රපටයේ ප්‍රධාන චරිත තුන එදා රඟපෑවා ස්ටැන්ලි පෙරේරා මේ ගීතය ගායනා කරමින් චිත්‍රපටයේ රඟපෑවා සම්සලෝකේ සංකල්පනේ සංකලනෝ මගේ සලසන ගෞමානි සීතල සේවන දිගානි චංචල ලෝකේ මధుරයි විදිහට අපේ වක්මීළු වැඩසටහනේ මේ මියුරු ගීත රස විඳින වෙලාවේ ඔබේ අදහසත් අපි දැනගන්න කැමතියි අපේ වැඩසටහන පිළිබඳව. ඒ වගේම තමයි යෝජනා තියෙනවා නම් ඒවත් අපි දැනගන්න බොහොම ආශාවෙන් ඉන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබ කැමති ගීත තියෙන්න පුළුවන් මෙන්න මේ ගීතේ බක්මීළු වැඩසටහනෙන් අහන්න තිබුණා නම් ඒ වගේම මේ ගීතේ කාලෙකින් ඇසුවේ නෑ මේ ගීතේ හොයාගන්න තියේද අපි එදා රසවින්ද ගීතයක් මේ ඕනෑම දෙයක් පිළිබඳව අපිට ලියලවන්න සැකවින් පැහැදිලිව අපි සූදානම් බක්මීල් වැඩසටහනේ මේ හැම දෙයකටම අවස්ථාවක් ලබා දෙන්න. මේ දේවල් අපේ වැඩසටහනේ රසය මිහිර වෙනුවෙන් එකතු කරගන්න. අපේ ලිපිණිය තමයි නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ල එතකොට අපි ඊළඟ ගීතයට යමු. අපි ඊළඟ ගීතය තෝරාගෙන තියෙන්නේ ලේ කඳුළු චිත්‍රපටය නලිත් මහත්තයා 1957 සැප්තැම්බර් මාසයේ 2 වෙනිදා තිරගත වෙනවා. බලන්න මේ ගීත ඔබ මීට පෙර අහලා තියෙනවද කියලා. ඊටාම විරල ගීතයක් අපි අද බක්මී විල්ලු වැඩසටහනින් ඔබට අහන්න දෙන්නේ. ලේ කඳුළු චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ මිලිමීටර් 16 ප්‍රමාණයෙන් 16 ප්‍රමාණයෙන් උනත් ලේ කඳුළු චිත්‍රපටය පළමුවෙනි වර්ණ චිත්‍රපටය වෙනවා මිලිමීටර් 16 ප්‍රමාණයේ චිත්‍රපට වලින් චිත්‍රපටය නිෂ්පාදනය කළේ කේ විලින්ටන් සිල්වා සමග කේ ප්‍රැන්සිස් සිල්වා අධ්‍යක්ෂකවරයා කේ වෙලින්ටන් සිල්වා සංගීතවත් කලා ටී.එෆ්. ලතීප් ගීපද රචකයා හියුබර් ගමෙල් මේ ගීතේ ගායනා කරනවා සිසිර සේනාරත්න රත්නා කුමාරි සමග නන්ද කුමාර් මේ චිත්‍රපටයේ එදා ප්‍රධාන චරිත නිරූපණය කළා ආයුධී භම් බස්ස සතං තස්මාසු පාදං නමාමි අම්මසිව මාගරු සුකුන්දයා කඳුලේ කඩසලේ හොගදා අම්මතිව මාගරු සුකුන්දයා කඳුලේ කඩසලේ විහෝදදා लोक कर्मे भले कियालोक कर्मे भले किया कल करो दया हम कीरा दोस्त सुंदया

දෙවියනි මාගේ මෑණියන් දකින්න දෙවියනි අනුලයි කඩතලේ රෝගදා අම්මති වමදයු සුපින්දයා අනුලයි කඩතලේ රෝගදා අම්මති වමදයු සුපින්දයා පිටුතුනි ලේඛකලු චිත්‍රපට ගීතයෙන් අනතුරු අපි යන්නේ 1974 ජූනි මාසයේ 26 වෙනිදා තිරගත වුණු කල්‍යාණ ගංගා චිත්‍රපටයේ ගීතයක් වෙත මම හිතනවා මේ ගීතයත් ගොඩක් දෙනෙක් අපෙන් බලාපොරොත්තු වෙන හිටපු ගීතයක් චර්ජෝතිපාල සමගින් ඇන්ජලින් ගුණතිලක ගීතය ගායනා කරන්නේ චිත්‍රපටය නිෂ්පාදනය කළ හිල්ඩා රණතුංග සමග ධර්මශ්‍රී කන්දේරා චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළේ ධර්මශ්‍රී කල්දේරා පීඑල් සෝම්පල් සංගීතවත් කලා කරුණාරත්න බේසේකර ශූරින් මේ ගීතේ දීපද රචකයා එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක එදා මේ ගීතය ගායනා කළා අස්සල් ජයසිංහ ශ්‍රියානි අමරසේන ජෝ අබේ වික්‍රම පියදාස ගුණසේකර ආදීන් එදා චිත්‍රපටයේ චරිත නිරූපණය කළා අස්සල් ජයසිංහ සමග ශ්‍රියානි අමරසේන චිත්‍රපටයේ රූපරාමුල්ල පෙනී සිටියා මේ ගීතය ගායනා කරමින්. माहद सो कये කියලා චිත්‍රපටයෙන් ඔබට අහන්න ලබා දුන්නේ. තවත් ගීත ගණනාවක් තියෙනවා දවස් අපේ වැඩසටහනෙන් ඔබට රස විඳින්නේ. ඒ අතරට අපි 1972 වසරට යන්න කැමති සිහිනලොවක් චිත්‍රපටයේ තමයි මිතුරුනි මේ ගීතය ඇතුළත් වෙන්නේ 1972 සැප්තැම්බර් මාසයේ 8 වෙනිදා තිරගත වුණු. දිසානායක චිත්‍රපට වෙනුවෙන් ලාල් දිසානායක නිෂ්පාදනයක් අධ්‍යක්ෂකවරයා සිරිල් වික්‍රමගේ සංගීතවත් කලා සෝමදාස ඇල්විටගල ගීපද රචකයා මාගම සේකර ගීතය ගායනා කරනවා තුන්දානි පෙරේරා ප්‍රමුඛ Three Sisters සංගීත කණ්ඩායම සිරිල් වික්‍රමගේ ෂර්ලි ගෝමස් විමල් කුමාර් ද කොස්තා කාන්ති ද සිල්වා මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා මේ ගීතය ගායනා කරන්නේ චිත්‍රපටයේ කිසියම් වූ සාදයක මේ සාදයට මේ Three Sisters ගායන ශිල්පීන් පැමිණ මේ සාදයට ගීතයක් ගායනා කරනවා. තමයි වඩා වැදගත් වෙන්නේ. මේ සතුට තියාගන්න, ඒ සතුට වැඩි කරන්න අපි පුංචි උදව්වක් වෙමින් තමයි බක්මීල්ලුව මේ රාත්‍රිය ඔබට බොහොම ආදරෙන් පිරිනවන්නේ. තවත් ගීත තුනක් අපිට රස වෙදින්න තියෙනවා. ඔබට පිළිවන් අපේ වැඩසටහන පිළිබඳ ඔබේ අදහස් යෝජනා එවනවා වගේම දෙවෙනි සතියේ ආදරණ රසිකයෙකු රසිකාවෙකුට අපි අවස්ථාව ලබා දෙන නිසා ඔබ බක්මීල්ලුව වැඩසටහනට එන්න කැමති නම් ඔබ කැමති ගීත නමයක් තෝරලා ඔබේ නම ලිපිනය ඒ වගේම සම්බන්ධ කරගත හැකි දුරකථන අංකයකුත් සහිතව නිෂ්පාදක බක්මී විල්ලුව රන්ගිර ශ්‍රී ලංකා ගුවන්විදුලිය දඹුල්ලකෙන් ලිපිනයට ඔබ ඔබේ තොරතුරු ටික අපිට යොමු කරන්න ඕනි. අපි ඊළඟ ගීතයට යමු 1957 වසරේ ජනවාරි මාසයේ 25 වෙනිදා තිරගත වුණු සිරකරුවා චිත්‍රපටයෙන් තෝරා ගන්න. සිංහල සිනමාවේ චිත්‍රපට දෙකක් පිළිනවා. මේ චිත්‍රපට දෙක මාස 5ක 6ක වගේ කාලයක් ඇතුළතදී එකම නවකතාවක් පාදක කරගෙන නිෂ්පාදනය කරලා තිරගත වුණු චිත්‍රපට දෙකක්. ඒ චිත්‍රපට දෙක නම් දුප්පතාගේ දුක 1956 අගෝස්තු මාසේ 10 වෙනිදා සිරකරුවා 1957 ජනවාරි මාසේ 25 වෙනිදා ද ලේ මිසරා බ්ලේක් කියන වික්ටර් හියුගෝගේ කතාව අනුව තමයි මේ චිත්‍රපට දෙකම නිෂ්පාදනය වුණේ. අද සිරකරුවා චිත්‍රපටයේ ගීතයක් ඔබට අහන්න පුළුවන් වෙන්නේ මම හිතන්නේ නැහැ මේ සිරකරුවා චිත්‍රපටයේ ගීතයක් ඔබට නොබෝ කලකින් ඒ කියන්නේ මේ ළඟදී කිසිම නාලිකාවක අහන්න පුළුවන් උනාය කියලා. මේ චිත්‍රපටය නිෂ්පාදනය කළා අධ්‍යක්ෂණය කළා දීපක රචනා කළා සිරිසේන විමල වීර සංගීතවත් කළේ ටී.එෆ්. ලතීෆ් මේ ගීතය ගායනා කරනවා අරුණ් කුමාර් ලාන්ත්‍රා මතාස් ෆර්නැන්ඩෝ ඊ මාෂල් පෙරේරා එන්.ආර්. ඩයස් ආදීන් මේ චිත්‍රපටයේ එදා චරිත නිරූපණය කළා කුංචි කාලේ දමමත මාලේ පසේ ඒකි දුවායන් තුනේ කුපාරේ ඇන්ති කුංචි කාලේ දමමත මාලේ පසේ ඒකි දුවායන් තුනේ කුපාරේ ඇන්ති කුංචි කාලේ යට දුන්නා මම ಕಿಯತವಾದೆ ಬಂದಿರಬಾರೆ ನಂಕಿ ಎಂಟಿ ಮಾಲೆ ಓ ನಂಟಿ ಎಂಟಿ ಮಾಲೆ ಅತ್ತ ಮುತ್ತ ಕಲೆ ಮತ ತಪ್ಪ ತಪ್ಪದುನ್ನ ಮಾಲೆ ತಂದ ಮಗೆ ಪ್ಯಾರಿಗೆ ಗೋಮರ ಬೆಲ್ಲೆ ಅತ್ತ ಮುತ್ತ ಕಾಲೇ දැම්මා මලේ අයියෝ දැම්මා මලේ මට නිවැරතුන ඒ ඉත දැනුන ඈතන දිව මන් උණු බතු තනවා කොහොමද මාලේ අපිව නිවාසන සවාලන නිර්මාණ විදියට තමයි අපිට හඳුනා ගන්න ලැබෙන්නේ මේ එකින් එක එකට මුස්තර නිර්මාණය වෙන ගීත. අපි සුදුසඳේ කළුවලා චිත්‍රපටයේ ගීතයකට යනවා ජෝතිමත් හඳින් ගායනා කරන ගීතයක් 1963 සැප්තැම්බර් මාසයේ 4 වෙනිදා තමයි සුදුසඳේ කළුවලා චිත්‍රපටය පෙරගත වුනේ. නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ රොබින් තම්පෝ සංගීතවත් කළ ටී.එෆ්. ලතීෆ් දීපද රචකයා චිත්‍රනන්ද අබේසේකර එක්තරා ජෝතිපාලට මේ ගීතය ගායනා කරන්නට පුංචි පහේ සහයක් වෙනවා සුජාතා පෙරේරා වනිසස් ෆර්නෑන්ඩෝ ෆර්ඩා ජයලත් ශ්‍රීන්තා වීරසිංහ ධර්මශ්‍රී රණතුංග මේ චිත්‍රපටයේ චරිත නිරූපණය කළා වනිසස් ෆර්නෑන්ඩෝ මේ ගීතය ගායනා කරමින් රඟපෑවා සුනිතාම් වීරසිංහ සමග ප්‍රේමය මාගේ සෑමදා මා ළඟ තැනසී ඉන්නවනම් ඔබ ලෝකය මාගේ සෑමදා මා ළඟ ඉන්නෙහි ඉන්නවනම් ඔබ සිටිය මාගේ සෑමදා මා ළඟ තැනසී ඉන්නවනම් ඔබ ලෝකය මාගේ සෑමදා බවලෝකේ මේ සෑම දාම මතුවී යන්නේ සම්පත සුන්දර බවලෝකේ මේ සෑම දාම මතුවී යන්නේ ඌබේ දේ නෑනේ මෙහි වේ විනෝදේ මෙහි වේ විනෝදේ ප්‍රේමේ ජීවනතාවේ රන්මින් මුතු කාටි දැකලා නැහනේ සුන්දර දිම මේ කලඟෙහි මෙහි ඉන්නවනම් ඔබ සිටිය මාගේ හැමදා ආලඟ තැනදී ඉන්නවනම් ඔබ ලෝකය මාගේ හැමදා මාළඟෙහි මෙහි ඉන්නවනම් ඔබ සිටිය මාගේ හැමදා ආලඟ තැනදී ඉන්නවනම් ඔබ ලෝකය මාගේ හැමදා සම්පත සුන්දර බව ලෝකේ මේ සෑමදාම මතුවී යන්නේ සම්පත සුන්දර බව ලෝකේ මේ සෑමදාම මතුවී යන්නේ ඌබේ දේ නෑනේ මෙහි වේ විනෝදේ මෙහි වේ විනෝදේ ප්‍රේමේ ජීවනතාවේ ගන්මින් 60 දශකයේ අවසන් භාගයේ තවත් ලස්සන ගීතයකින් අපි අද වැඩසටහන නිමා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි පාරාවලු චිත්‍රපටයේ 1969 නොවැම්බර් මාසයේ 29 වෙනිදායි පිරගත වුණේ. චිත්‍රපටය නිෂ්පාදනය කළේ සයිමන් මරවනාගොඩ අධ්‍යක්ෂණය කළ ගීතය රචනා කළ සුදාස් මාස්කෝරාල සංගීතවත් කළ පාරාවලු සෝමදාස ඇල්විටිගල මේ ගීතය ගානා කලා මල්ලිකා කහවිට චිත්‍රපටයේ ප්‍රධාන නිළිය වන අනුලා කරුණාතිලක වෙනුවෙන් ගාම්නි ෆොන්සේකා අනුලා කරුණාතිලක ජෝ බේවික්‍රම සීටි ෆර්නෑන්ඩෝ ෆ්‍රෙඩි සිල්වා ආදීන් මේ චිත්‍රපටයේ එදා රංගපෑවා එකල ඒ කියන්නේ තාම දක්ෂ ප්‍රකට ප්‍රේසක් මේ චිත්‍රපටයේ හංගන දායකත්වයට එකතු වෙලා තියෙනවා ඉතින් මේ ගීතය අපි රස විඳින අතරේ අපිට සමගෙන යන්න අවශ්‍යයි. ඔබට පුළුවන් ලියන්න අපිට අපේ ලිපිණය ඔබේ අදහස් යෝජනා ඔබ කැමති ගීත තියෙනවා නම් අපේ දෙවි සතියේ රසිකාවිය හෝ රසිකය විදිහට සහභාගී වෙනවා නම් ඒ සියල්ල ලියන්න අපිට නිෂ්පාදක බක්මීවිල්ලුව රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල නිෂ්පාදක බක්මීවිල්ලුව රණගිර ශ්‍රී ලංකා ගුවන්විදුලියේ දඹුල්ල බොහොම ස්තුතියි අදත් අපේ වැඩසටහනේ සහ නිෂ්පාදකවරයා ලලිත් ප්‍රනාන්දු මහත්මයාට තාක්ෂණික දායකත්වයේ සමගින් අදත් වැඩසටහන සංස්කරණය කළේ මොදිත සඳරුවා නිෂ්පාදනය කොට ඉදිරිපත් කළ මම අනුරාධ රෝහණ කප්කොටුව.